ජීවිතේ ජීවත් කරවන්න උත්සාහ කරන ඔබ අපට ධර්මයේ තුලින් සිතට සැනසුම සැදෙන මේ පින්වත් හෝරාව බෞද්ධ රූපවාහිනී නාලිකාව විසුරුවා හැරෙන නිවන් මඟ සදහම් පෙරහරේ 141 වන ධර්මදේශනාව ලෙස බෞද්ධ රූපවාහිනී පළමු මැදිරියේ සිට අරඹන්නටයි සෝදානම් වන්නේ. මේ උතුම් වූ ධර්මදේශනාව පවත්වන පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ප්‍රථමයෙන් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා ධම්මසවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්සෝ අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නා චේවාසවාන උප්පජ්ජಂತಿ උප්පන්නා චවාසවා පහියන්ති සෝයිදං දුක්ඛං තියෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයං සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති සබ්බා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ක්‍රියාත්මක භාවයට ගත යුතු දෙයක්, භාවිතා කළ යුතු දෙයක්, කළ යුතු දෙයක්. එහෙම නැතුව අපි අසමින් විතරක් සිටිය යුතු දෙයක් නෙවෙයි. ඇසීම කියන්නේ එකම එක කාරණාවක් විතරයි. හොඳට බලන්න ධර්මයක් අහන වෙලාවට ගොඩාක් අපිට අදහස් ඇති වෙනවා මම ඇත්තට මේ විදිහට ජීවත් වෙන්න ඕනේ මේ විදිහට හිතන්න ඕනේ ආයෙ නම් මම මෙහෙමයි ජීවත් වෙන්නේ කියලා කායන රාවවාදයක් ඇති වෙනකොට අපිට ඒ වෙලාවේ තද අදහස් ඇති වෙනවා. නමුත් ඒ අදහස කොච්චර කෙටි වෙලාවද තියෙන්නේ කියලා. ඒ අදහස දිගටම තිබ්බනම් ජීවිතය කොච්චරනම් සාර්ථකභාවයට පත් වෙනවද? එතකොට අන්න එකයි කිව්වේ කරන්න දෙයක් තියෙනවා කියලා. අපිට ඇති වෙන මේ නෙක්කම්ම අදහස් දිගින් දිගට දිගින් දිගට පවත්වා ගැනීමට නම් ඒවා නැවත නැවත අපේ හිතේ ඒ ප්‍රමාණයෙන්ම හෝ ඊට වැඩි ප්‍රමාණයක බලයකින් ඒ අවශ්‍ය කරන හැඟීම උපදින්න නම් අපි මොකද කරන්න ඕනේ? කල යුතු දේ කරන්න ඕනේ. ධර්මයේ කල යුතු දේ කරන්න. එහෙම කරන්නේ නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. කරන්නේ නැතුව මේක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා හැම වෙලෙම අපිට අදහසක් තියෙන බුදුජාන් වහන්සේගේ ධර්මයේදී කළ යුතු දේ කරන්න ඕනේ නොකර යුතු දේ නොකර ඉන්න ඕනේ කියලා. පින්නත් නිවන් දකින්නේ ශරීරයෙන්ද ඇහෙන්ද කනෙන්ද නාහෙන්ද නිවන් දකින්නවා කියලා කියන්නේ මාර්ග සිතක් අපේ సంతානගතව අපේ මනසිකාරයේ මාර්ග හිතක් උපදින එක. ඉතින් අපි හැමදාම කියනවා. ඒ සඳහා කළ යුතු දේ කරන්න ඕනේ. නොකළ යුතු දේ නොකර ඉන්න ඕනේ කියලත් කියනවා. මොනවද මේ කළ යුතු දේ? මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර ඉන්න ඕනේ. මොනවා හරි මනසිකරණීයානම් ධම්මානම් මනසිකාරා. අමනසිකරණීයානම් ධම්මානම් අමනසිකාරා කියලා කියන්නේ ඒකයි. එතකොට මානසික මානසින් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නොමෙනෙහි යුතු කළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් අපිට තීව්‍ර කටුක රෞද්‍ර ගෝර ඡණ්ඩ ස්වභාවයේ තියෙන ඇතුලෙන් උපදින වේදනාවල් ඇතුලෙන් సంతානගතව අපිට හරියට දුක් උපදිනවා. එහෙම නේද? බලන්න පොඩ්ඩක් ඇතුලෙන් රත් වෙන ගතිය උපදිනවා. ඇති වෙලා වගේ දැනෙනවා. බොහොම අමාරුකම් ඇති වෙනවා. අනේ අමාරුකම් ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන ස්වභාවයට කියනවා ආශ්‍රව කියලා. ඇහැට දැක්කේ මොකද මේ අමාරුකම්? ඇහැට දැක්ක ඒවා දැන් දකින්න නැති හින්දායි. ඇහැට දැක්කේවා Taman කැමති ඒවා දැක ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට කනට දැක්කේවා නාසයේ කනට කනට ඇසුනේවා නාසයට දැනුනේවා දිවට දැනුනේවා ඒ කියන්නේ රස කෙටි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වෙනදා දැක්ක අහපු විඳපු ඒවා විඳ ගන්න අහ ගන්න නැති වෙනකොට තමයි මේ දුක් උපදින්නේ දරුවා දකින්න නෑ කියයි මට ප්‍රිය වචන අහන්න නෑ කියන්නේ වෙනදා වගේ මට ප්‍රිය වචන අහන්න නෑ නේද වෙනදා වගේ මගේ ශරීරය නිරෝගීව නෑ මේ හවල් කාලේ මම කොහොමද හිටියේ ඔය වගේ ඉතින් ඒවා තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා නැති වෙනකොට රත් වෙන දැවෙන දරා ගන්න බැරි පිච්චෙන ගතියක් කෙනා. අන්න ඒකට කවුරුවත් කැමති නෑ. ඉතින් අපි මේ ලෝකේ ඉපදිලා මේ ලෝකේ මොනවා වෙනවද කියලා අපි දන්නේ මේ ලෝකේ ඉපදිච්ච අපි පින්නත් මේ ලෝකේ ඉපදිලා අපිට හම්බෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවත් එක්ක ජීවත් වෙලා ඉතින් ඒවත් එක්ක අපි ඔක්කොම පිස් වැදිලා වගේ මැරෙන්න හදනවා. නේද? කොහෙන් ආවද, කොහෙ යනවද, මොනවා වෙනවද මොකක්වත් දන්නේ නැහැ. මට ගෙවල් වගේක් හම්බුණා. ඒක පරම්පරාවෙන් ගයක් හම්බුණා. අම්මා හම්බුණා, තාත්තා හම්බුණා, සහෝදරයෝ ගයක් හම්බුණා, සහෝදරියෝ හම්බුණා, යාළුවෝ ගයක් හම්බුණා. ඉතින් මේ හම්බෙච්ච දේවල් එක මම මේ ඉතින් ලොකු ගනුදෙනුවක් ඇති කරගෙන මේ ටික දවසකට මේ මේවත් එක්කම හැරෙන්න හදනවා. ඒවා හින්දා පිච්චෙනවා ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. පොඩි කාලේ මේක පටන් ගත්තා. ඒක පුංචි ළමයෙකුට කවදාකවත් චොක්ලට් කාපු නැති ළමයෙකුට චොක්ලට් කෑල්ලක් පෙන්වුවාට කිසි ප්‍රශ්නයක් නෑ යාගේ. නේද? එයා දන්නේ ඒක මොකද්ද කියලා. මේ මේ මොකද්ද කියලා තමයි අහන්නේ. මේ මොකද්ද? මේක කණ එකක්ද? නේද? ඒක පෙන්නලා අහකට ගත්තා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි දවස් දෙකක් චොක්ලට් දීලා ඊට පස්සේ එයාට පෙන්නලා අපව ගත්තොත් දෙන්නද? එයා කෑ ගහන්න පටන් ගන්නවා. ඒ කෑ ගහන්න පටන් ගන්න දෙන්න දෙන්න දෙන්න ඕක දෙන්න ඕක දෙන්න කියනවා. ඒ කෑ ගහනකොට එයාට මොකක් හරි අමාරුවක් හැදෙන අතන. ඒ කෑ ගහලා කොච්චරද කියලා නෑ අඬනවා. නේද? අඬන්නේ රිදෙන හින්දාද නැද්ද? කොහේ රිදෙනවා යාගේ? නේද? ඊට පස්සේ වෙලාවකට එයා කියන දැකලා තියෙනවා ඉක්මනට දෙන්න ඉක්මනට දෙන්න ඉක්මනට දෙන්න කියලා. ඇයි ඒ? මොකක්ද දරන්න බැරි දෙයක් තියෙනකොට තමයි ඉක්මනට දෙන්න කියන්නේ. ගිනි ගොඩක් උඩ ඉන්න කෙනෙකුට ඉන්න කෙනෙක් කියන්නේ මාව ඉක්මනට මේකෙන් අහකට ගන්න ඉක්මනට මේකෙන් අහකට ගන්න කියලා. ඉක්මනට ගන්න කියනවා. ඇයි? දැවෙන හින්දා පිච්චෙන හින්දා. ආන්න ඒ වගේ මේ යම් දැකපු දේවල් අහපු දේවල් විඳපු දේවල් නැති වෙනකොට ඉක්මනට ඒවා වුණා ඉක්මනට ඒවා වුණා ඉක්මනට ඒවා වුණා කියලා ප්‍රිය කෙනාව දකින්න ඉක්මනට ඕන අපිට නේද? පුළුවන් තරම් ඉක්මනට එන්න. පුළුවන් තරම් ඉක්මනට එන්න කියනවා. නේද? මට ඉන්න බෑ කියනවා. හ්ම් දකින්න නැතුව ඉන්න බෑ කියනවා. අහන්න නැතුව ඉන්න බෑ කියනවා. ඒ මොකද ඉන්න බැරි ඇතුළ අපි ඒක ගැන හෙව්වේ නැහැ. අපේ ඇතුළෙන් උපදින එකට කියනවා ආශ්‍රවය කියලා. ආශ්‍රවය කියලා. එතකොට මේ ලෙඩේ හැදිලා පින්නත් අපි ඔක්කොම මේ ශරීරයත් අරගෙන පිස්සු වගේ කරගෙනවා. පිස්සු වගේ දුවනවා නේද? දඬු මුගුරු අතර ගන්නවා. මේ ලෝකේ බෙදා ගන්න බැරුව මැරෙන්නම හදනවා. නේද? සමහරවිට මැරෙනවා. මරාගෙනම මැරෙනවා ලෝකේ බෙදා ගන්න බැරුව. නේද? ඉතින් මේ චුට්ට තේරුම් ගන්න නැතුව අපි මේ මැරෙන මොහොතට ලොකු ව්‍යසනයක් සිද්ධ කරගන්නවා. ඒත් කමන්නේ තනියම හිටියත් ඉන්නේ දුකෙන්. කල්පනා කර කර ඉන්නවා. හුස්ම ඇද ඇද ඉන්නවා. නේද? එහෙම නේද? හ්ම් මට වෙච්ච දේ කියාගෙන ඉන්නවා. මෙන්න මේ අතුලාන්තයෙන් ඇතිවන්නා වූ මේ වේදනාකාරී తত্ত্বය නැතිකරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්න මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරන්න කියලා. එතකොට අපි මේ අද තමයි සබ්බාස සූත්‍රයේ අන්තිම කොටස ආරම්භ කරන්නේ සබ්බාස සූත්‍රයට අනුව අර අපි කිව්ව අර කිව්ව දැවෙන රත් වෙන තැවෙන ගතියට කියන ආශ්‍රවය කියලා. ආන්ගේ ආශ්‍රවය නැති කිරීම සඳහා අපි නොයේකුත් ක්‍රම සාකච්ඡා කරා. ඉතින් ඒකේ සංවරා දසනා පහතබ්බා කියන එකේ තිබුණේ මොනවද? මෙනෙහි නොකල කල නොකල යුතු දේ මෙනෙහි කරයි කියන කොටස සාකච්ඡා කරා. දැන් අපි තියෙන්නේ මෙනෙහි කල යුතු දේ මොකද්ද කියලා සාකච්ඡා කරගන්න. මෙනෙහි කල යුතු දේ මොකද්ද කියලා දසනා පහතබ්බා කියන තැන කියනවා මේ ධර්ම හතර මෙනෙහි කරොත් යම්කිසි කෙනෙක් ඒ මෙනෙහි කිරීම හේතුවෙන් සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන ධර්මයන් සම්පූර්ණයෙන්ම පහ වෙලා යනවා කියලා මේ හතර මෙනෙහි කිරීමෙන්. එහෙනම් ඊතර වටින කාරණාවක් තමයි. ඒකින්ද මේ ගැනත් අපිට ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න වෙයි. ඉතින් මේකෙදි සඳහන් වෙන්නේ මෙනෙහි කළ යුතු ධර්මයන් විදිහට ඉදන් දුක්ඛන්ති මනසිකරෝති. දුක මේ දුකයියි මනසිකරණය කරන්න ඕනේ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති කියලායි සඳහන් වෙන්නේ. හරිද? මේක දුකයි මොකක්ද? මේ සියලු දේ මේ ලෝකය මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා හැම වෙලෙම අපිට මෙනෙහි වෙන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට අපේ මානසිකාරය සකස් වෙන්න ඕනේ. අපේ මානසිකාරය සකස් වෙන්න ඕනේ මේකේ දුක්ඛිත ස්වභාවයක් තියෙනවාය කියලා හැම වෙලෙම පණිවිඩය ලබා දෙන්න අපේ මානසිකාරය සකස් වෙන්න ඕනේ. ඊළඟට දුකට හේතුව මෙනෙහි වෙන්න ඕනේ. ඊළඟට දුකෙහි නැති කිරීම මෙනෙහි වෙන්න ඕනේ. මෙනෙහි වෙන විදිහට මනස සකස් වෙන්න ඕනේ. නැති කරන මාර්ගය මෙනෙහි වෙන විට වෙනෙහි මාර්ගය මගේ මනසෙන් නැగిලා එන විදිහට මගේ මනස සකස් කරන්න ඕනේ. ඒක සකස් කරන්න මොන මොකද කරන්න ඕනේ? ඒ විදිහට යෝනිසෝ මනසිකාරය කියන වැඩපිළිවෙල ඒ මානසිකාරය සකස් වෙන්න ඕනේ දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපේ මනසින් හැම වෙලෙම යමක් දකිනකොට යමක් අහනකොට යමක් විඳිනකොට එහි තියෙන ඒ ඒක තුලින් ඒ අහන දකින විඳින දේ තුලින් අපිට චතුරාර්ය සත්‍ය ධර්මය මෙනෙහි වෙන විදිහට අපි අපේ මනස්කාරය සකස් කරන්න ඕන. හරිද? මේ කොටස කතා කරනකොට අපිට මේ අත්තන්ට මතක ඇති අපි ditthi visuddhi ආදී කතා කරද්දී මුලදී කතා කරපු දේවල් වලට අදාළවම වාගේ කතා කරන්න මොකක්ද මේ සිද්ධිය මොකක්ද මේ වෙන්නේ හැම වෙලෙම මොකක්ද මේ දුක මෙනෙහි කරනවා කියන්නේ සමුදය මෙනෙහි කරනවා කියන්නේ නිරෝධය මෙනෙහි කරනවා කියන්නේ මාර්ගය මෙනෙහි මෙනෙහි වෙනවා කියන්නේ ඒක මොකක්ද කියලා ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන ආන්ගේ තේරුමත් එක්ක ඉදිරියේදී කළ යුතු දේ ගැන සාකච්ඡා කරන්න ඕනේ. පින්වත්නි මේක මම බොහෝ වාරයක් කියපු කාරණාවක්. නමුත් බොහෝ වාරයක් කිව්වත් මෙතනදිම නැවත මේක පැහැදිලි කරන්න ඒකම කියන්න ඕනේ. ඒ මොකද අදාළ තැනදී අදාළ දේ සාකච්ඡා කළ යුතු හින්දා. හොඳයි. අපි මේ ඉන්න තැනට එහා පැත්තෙන් ලොකු ලැබුගින්නක් එනවා නම් ඒක දුකක්ද නැද්ද? ඒක අපිට පැහැදිලිවම දුකක්. ලැබුගින්නක් වෙනවා නම් දුකක් නේද? හොඳයි. එතකොට ඒ ඒ ගින්දර එහා පැත්තෙන් එනකොට ඒක දුක් සහිත භයානක දෙයක් කියලා මම මගේ හිතෙන් කියනවාද? මම මගේ හිතෙන් කියනවාද? හිතෙන් කියනවාද? මෙහෙම ගින්දර දකින්නකොට මේ ඒක මහා භයානක දෙයක් කියලා හිතෙන් වචනෙන් කියනවාද නැත්නම් ඒක මට දැනෙනවද? ආන් බලන්න එහෙනම් වචන නැහැ. වචන නැති වුණාට දැනෙනවා. ඉංග්‍රීසි ජාතකයකට ඒත් දැනෙනවා. ද්වෛත ජාතකයකට ඒත් දැනෙනවා. එහෙනම් භාෂාව මොකක් වුණත් අපි ඔක්කොටම මේක දැනෙනවා. නේද? ඒක කොහොමද දන්නේ උනේ? මගේ මනසට ඒක දැනෙන්නේ. එහෙම දැනෙන්නේ නැතිව ඉන්නවද දන්නේ නැහැ මේ ලෝකේ. ඉන්නවා. කොයි වගේ අයද? පුංචි ළමයි. නේද? ඊටාම පුංචි දරුවෝ සහ උන්මත්තක මිනිසුන්ට සමහර විට ඒ වගේ ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊටා පුංචි කාලේ. එහෙනම් අපිත් පුංචි කාලේ ඉපදුන ගමන් අවුරුදු අවුරුද්දක් යනකම් දෙකක් යනකම් තුනක් යනකම් සමහර විට මේ ගින්දර භයානක කියලා කියලාක් අපිට දැනෙන්නේ නැහැ. අපි ඒක දැනගත්තේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ. අපි ඒක දැනගත්තේ කොහොමද? අපේ මනසට දැන් ඒක දැනෙනවා. නේද? ආන් ඒක දැනෙන්න අපි මොකද කරේ? අර ගින්දර පාවිච්චි කරා, භාවිතා කරා. අම්මලාගෙන් අහගත්තා. අපි කිට්ටුවට යනකොට දෙමාපිය අපිට ඒක හැම වෙලේම කිව්වා. ඒක චුට්ටක් පුච්චගෙනත් බැලුවා. හැබැයි එක සැරයක් පුච්චුණාට පස්සේ අපිට හොඳට මතක් වුණා. එතකොට අන්න ඒ වගේ මේක අපි භාවිතයට ගත්ත හින්දා මේක පාවිච්චි කරපු හින්දා මේක දුක්ඛහිත දෙයක් භයානක දෙයක් කියලා අපි සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා. එතකොට සම්පූර්ණයෙන්ම තේරුම් ගත්ත මේ ගින්දර ගැන අපිට දැන් දකින්නකොටම එනවා දකින්නකොටම එනවා ඒක දුක උපද්දවන්න හේතු වෙන භයානක දෙයක් කියලා හැඟීමක් එනවා හැඟීමක් එනවා නේද ඊළඟට බලන්න මේ ගින්දර දැක්ක ගමන් පින්නත් අපිට හිතෙනවද නැද්ද අන්නර රොඩු හින්දා අන්නර කොළ හින්දා අන්නර හුලං හින්දා අන්නර උෂ්ණත්වයේ හින්දා මේකපත් වෙන්නේ කියලා හේතු දැනෙනවද නැද්ද ඒක අර ගින්දර දකින්නත් එක්කම ඒකත් එක්කම ගින්දර හඳුනගන්න හිතෙන්ම දුකක් කියන එකයි ඒක භයානක දෙයක් කියන එකයි හේතුවයි ඔක්කොම මම දන්නවද නැද්ද ගින්දර දකිනකොට ඒ ටික ඔක්කොම දන්නවා එකවරම දන්නවා මේ බලන්න අපේ මානසිකාරය සහ අපේ විඥානයේ තියෙන අපූර්වත්වය කොච්චරද කියලා නේද මේ වෙලාවේ උපදින මේ මනෝවිඥානය තුළ අර පරණ දන්න දැනුම ඔක්කොම මානසිකාර වෙලා එකතු වෙලා ඇවිල්ලාද නැද්ද? මේක මමද කරේ? නෑ ඒක මම නෙවෙයි කරේ. ඒක කරන දෙයක්ද වෙන දෙයක්ද? ඒක සිද්ධ වෙන දෙයක්. ඒක මොකේ ප්‍රතිඵලයක්ද? ඒක මගේ මගේ ළඟ සිද්ධ වෙන මානසිකාරයේ ප්‍රතිඵලයක්. මානසිකාරයේ ප්‍රතිඵලයක්. මනසේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට ඔන්නෝක සිද්ධ වෙනවද නැද්ද? නේද? මනසේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට ඔන්න ඔක සිද්ධ වෙනවා. ඒ විතරක්ද බලන්නකො. ඒක නිවන්න පුළුවන්. ඔක නිවන්න පුළුවන් කියන හැඟීම එනවද නැද්ද? ගින්දරක් කරනකොට අපි පැත්තකට වෙලා ඉන්නවද ඔහේ? නෑ අර වගේ ගින්දරක් කරනවා ඒක නිවන්න පුළුවන් කියන හැඟීම එනවා. ඒ හැඟීම තියෙනවා අරකට එක්ක. මේ විතරක් නෙවෙයි වැලි ගහන්න, ගෝණි දාන්න, වතුර ගහන්න කියලා කෑ ගහනවා විතරක් නෙවෙයි දුවනවා, පයින්නවා, ගිහිල්ලා ඒ ටික දානවා. ඒ ඔක්කොම කරනවද නැද්ද? ඒ ඔක්කොම කරන්නේ ඒ ගින්දර ගැන අපි හොඳට අධ්‍යයනය කරලා තියෙන හින්දා හොඳට භාවිතා කරලා තියෙන හින්දා නේද? අන්නේ භාවිතා කරපු හැටියට තමයි අපිට සම්පූර්ණයෙන්ම අදහස් එන්නේ අපේ මනසේ. අපේ මනසේ අදහස් එන්නේ භාවිතා කරලා තියෙන විදිහට. මතකද මම තව උදාහරණයක් කිව්වා? මම දේශපාලකණියක් ඉන්නවා. ඒ මදුවට එයා ගායකයෙක්. ඒ මදුවට එයා ක්‍රීඩකයෙක්. හරිද? එයා දකිනකොට ක්‍රීඩාවට වැඩියෙන් කැමති අයට එයාව දකින්නේ මොන විදිහටද? ක්‍රීඩකයෙක් විදිහට. දේශපාලනයට වැඩියෙන් බර අයට එයාව දැක්කහම තේරෙන්නේ දේශපාලඥයෙක් විදිහටයි එයාව. සංගීතයට ගායනයට වැඩියෙන් කැමති කට්ටියට එයාට එයාව දැක්ක ගමන් මතක් වෙන්නේ ගායනය. අර බලන්න අපේම මනස. දැන් මෙතෙන්ට ඒ පුද්ගලයා ගෙන්නනවා කියන්නේ අපි එක එක්කෙනා මෙතන ක්‍රීඩාවට බර අය ඉන්නවා, සංගීතයට බර අය ඉන්නවා, මේ දේශපාලනයට බර අය ඉන්නවා. අරයා දැක්කහම අපි එක එක්කෙනා දැති වෙන්නේ එක එක හැඟීම් නේද? සංගීතයටයි දේශපාලනයටයි දෙකටම බරයි ඉන්නවා නම් එයාව දැක්කහම දෙකටම මිශ්‍ර වෙච්ච හැඟීමක් උපදිනවා. නේද? දෙකම එකට උපදිනවා. ඒ අපේ මනසේ හැටි. අපේ මනසේ සිතුවිලි එන්නේ භාවිතා කරලා තියෙන විදිහ අනුව. භාවිතා කරලා තියෙන විදිහ අනුව. එතකොට අපි බලන්න පින්නත් මේ ලෝකය වැඩියෙන් අපි මෙනෙහි කරලා තියෙන්නේ මේ ලෝකය සැපයි කියලාද මේ ලෝකය දුකයි කියලාද කියලා කල්පනා කරන්න. <laughs> හොඳට කල්පනා කරලා බලන්න වැඩියෙන් අපි මෙනෙහි කරලා තියෙන්නේ මේ ලෝකයේ සැපයි කියලාද මේ ලෝකයේ දුකයි කියලාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා සැපයි කියලා මෙනෙහි කරලා වැඩි නේද හ්ම් රස්සාව සැපයි අම්මා සැපයි තාත්තා සැපයි සහෝදරයෝ සැපයි ක්‍රීඩාව සැපයි සංගීතය සැපයි නේද හැට පෙනෙන ප්‍රිය රූප සැපයි හ්ම් ඒවා හොයාගෙන යන්න ඕනේ නේද මුදල් මුදල් කොච්චර සැපද? නේද? මුදල් සැපයි, ගෙවල් සැපයි, ටයිල් පොළව සැපයි, නේද? වාහන සැපයි, වායු සමීකරණය සැපයි, ඊළඟට ගීත සැපයි, නේද? බලනකොට බත් සැපයි. නේද? බත් සැපද නැද්ද? ආ බත් සැපයි. එතකොට බොහෝ දේවල් ගත්තොත් මේවා මේ සැපපස් මේවා සැපයි සැපයි කෙටියෙන් කියනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආදී සැපයි සැපයි කියන දේ තමයි වැඩියෙන් මෙනෙහි කරලා තියෙන්නේ. ඒකෙන්ද අපිට මේ පංච උපාදානස්කන්ධය ගැන ඉන්නේ මොන අදහසක්ද? සැපයි කියන අදහස මෙන්නේ. ගායකයා අර අර දේශපාලඥයා දැක්කහම ගායනයේට ගායනය ගැන වැඩියෙන් කැමති අයට ගායකයෙක් විදිහටමයි පේන්නේ. ඒ වගේ පංච උපාදානස්කන්ධය සැපයි කියලා මෙනෙහි කරපැත්තන්ට පංච උපාදානස්කන්ධය සැපයි විදිහටමයි පේන්නේ. හරිද? එහෙනම් දැන් ඉතින් අනිත් පැත්ත හරවන්න පටන් ගන්න ඕනේ. ඒකයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරේ තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා මෙනෙහි කළ යුතු ධර්මය මෙනෙහි කරන කෙනාට මෙනෙහි නොකළ යුතු ධර්මය මෙනෙහි නොකරන කෙනාට ආශ්‍රව උපදිනක අඩු වෙනවා කියලා. පංච උපාදානස්කන්ධය සැපයි කියලා මෙනෙහි කරපු අපිට ඒ පංච උපාදානස්කන්ධය වෙනස් නොවි මගේ ළඟ පියාගන්න පුළුවන් වුණාද? ළඟ තියාගන්න පුළුවන් වුණාද? දැන් ඇහි සීමාවෙන් ඔබට පෑන්නා. කනේ සීමාවෙන් ඔබට පෑන්නා. ඒ මදිවට ඇහැ මොකද කරේ? පේන්නේ නැතුව යවන්න පටන් ගත්තා. කන මොකද කරේ? පේන්නේ නැතුව යවන්න පටන් ගත්තා නේද? යම් විදියකින් මගේ ඇහි පිළිකාවක් හැදුනා කියලා දැනගත්තොත් ඇහැ තව ටික දවසකින්ම නොපෙනී යනවා කියලා දැනගත්තොත් වෙනවත් නේ මොකද වෙන්නේ රත් වෙනවද නැද්ද ඇතුළේ පිච්චෙනවද නැද්ද අන්න ආශ්‍රවය නේද? එතන මේ ඇහි ඒ ස්වභාවය තියෙනවද නැද්ද? කවදා හරි මට පේන්න තු වෙනවද නැද්ද? පේන්න තු වෙනව නේද? ඒ වගේම තමයි මගේ ඉදිරියේ ඉන්න දරුවා ආදී රූප ශරීර ඒ වගේ ඇත්තට මොනවද තියෙන්නේ? හමක් තියෙනවා. ලේ තියෙනවා. මස් තියෙනවා. ඒ ඔක්කොම මස් පැකට්. නේද? මස් පාර්සල්. නේද? එතකොට මේ මස් පාර්සල් අපිට පේන්නේ නැතුව යනකොට මොකද වෙන්නේ? ඕ ඒකනේ වැඩේ. ඇයි ඒ සැපයි කියලා මෙහෙ කරපු හින්දා? ඒවා සැපයි කියලා ඒවා සුන්දරයි ඒවා ප්‍රියයි ඒවා මధుරයි කියලා මට දැනුන අපි නම් ඒක මගේ වැරද්දක් නෙවෙයි. සංසාරගත දෝෂය. මේ සංසාරගත දෝෂයට මාව අහු වුණා. මම මෙහි ආවට පස්සේ, ඒ කියන්නේ මාව මෙහි උපත්ති ලැබුවට පස්සේ මම ඔව්ව දැනගෙන හිටියේ. මොකද ඒ කරන්නේ ඉතින් මගේ හිතේ එක එක අය දකින්නකොට එක එක දේවල් දකින්නකොට සැප දැනුණා. ඒ දැනෙච්ච සැපම විශ්වාස කරා. නේද? ඒ දේවල් වලින් මම පිළිසරණක් ප්‍රාර්ථනා කරා. අනේ මට පිහිට වෙයි මේ අය නේද? අනේ මට මේ දේවල් වලින් සුවයක් තියෙයි හැමදාම. මට මේ දේවල් වලින් ප්‍රීතියක් හැමදාම තියෙයි. මට මේ හැම දෙයකින්ම යහපතක් වෙයි කියලා බොහෝ දේවල් ජීවිතේට එකතු කරගත්තා. දැන් හරිද? දැන් ඒ වගේ හම්බෙලාද? නෑ. ඒ කට්ටිය නරකද? නෑ නරක නෙවෙයි. ඒක තමයි ස්වභාවය. ලෝකයේ තියෙන ස්වභාවය තමයි ඒ తত্ত্বය මොකක්ද? මේ ලෝක ස්වභාවය තමයි හැමදේම වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙන මේ ලෝකය සැපයි කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. මේ මේකින්ද අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ටික තේරුම් ගන්න මේක ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ ලෝකයේ අංශු මාත්‍රයක සැපයක් තියෙනවා නම් ඒ සියලුම සැපයන් දුකට හේතු වෙන සැපයන්ය කියලා තමන්ගේ මනස සකස් වෙන තුරු දැන් ඉතින් මෙනෙහි කරන්න ඕනේ. කෑවනම් වහ දැන් ඉතින් බෙහෙත් බොන්න වෙනවා. නේද? වහ කෑවනම් දැන් බෙහෙත් බොන්න වෙනවා. හ්ම් වහ ටික අයින් කරගන්න කම් හරි අමාරුයි. ඒකින්ද මෙච්චර කාලයක් මෙනෙහි කරා නම් දැන් ඉතින් මේක දුකයි කියලා මෙනෙහි කරන්න පටන් ගන්න වෙනවා පින්නත් මේක දැනෙන දැනෙන සුරු දැනෙන තුරු පටන් ගන්න වෙනවා කරන්න දෙයක් නැහැ සම් බොහෝ අය අර්ථ දක්වනවා මේවා මහ පොඩි දේවල් කියලා හරිද මේවා පොඩි දේවල් මේවා කරන්න ඕන දේවල් නෙවෙයි මේවා මෙනෙහි කරන්න ඕන දේවල් නෙවෙයි වගේ මේවා ඕවා පොඩි නේ උතනින් නේ පටන් ගන්න ඕන පංච උපාදානස්කන්ධයෙන් පටන් ගන්න ඕන කියලා අර නේද මොකද ඉහළ උපාධියක් එහෙම සමත් කරපුවාම ඒ ඒ අය ඒ අය ඉගෙනගත්තු ධර්මය අනිත් අයට තේරෙන්නේ නැහැ නේද එකක් ඉගෙනගත්ත දේවල් නේද සංකීර්ණ ගණිතය ඉගෙනගත්ත අයට මේ පොඩි ඒවා තේරෙන්නේ නේද පොඩි අයට ඒවා තේරෙන්නේ නැහැ ඒ වගේ දැන් මේ හිතන්නේ ධර්මය කියන්නේ තන්නේ එහෙම සංකීර්ණ තේරුම් ගන්න බැරි මහා බල සම්පන්න මේ මේ ඒ අර මේවා කතා කරනවා මොනවා කතා කරනවා අපිට තේරෙන්නේ අප්පා මෙහෙම කිව්වා අර හිත කිව්වා මේ චෛතසික කිව්වා ඉතින් එහෙම එහෙම ඒ ඔක්කොම ඕන කියලා තමයි හිතන්නේ. පින්නදී මෙතන අපි පටලවා ගන්න හොඳ නෑ. ඇත්තටම අභිධර්මයේ ආදී ධර්මයන් නිවන් දකින්න ඕනද? ඕනද කියලා අහුවොත් ඒක මෙහෙම අහුවොත් හරිම පහසුයි. අත්‍යවශ්‍යද කියලා අහුවොත් නැහැ. අභිධර්මයේ ආදී ධර්මයන් වචන මාත්‍රයෙන් හඳුනා ගැනීම නැතුව ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට පුළුවන්. බැරි නෑ. තමන්මයි අවබෝධ කරන් තියෙන්නේ. හැබැයි යම් කෙනෙක් ඒ ධර්මයන් දන්නේ නම් ඒ වයින් යාට ඒක තේරුම් ගන්න ඉතාම පහසුයි. ඉතාම පහසුයි. ඒකින්ද අභිධර්මයේ කියන එක ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. අභිධර්මයේ අත්‍යවශ්‍යයි කියලා එල්බාගත යුතුත් නැහැ. අභිධර්මයේ තන්නේ පිළිඳ. ඒක අභිධර්මයටම ওই ප්‍රශ්නේ දාගන්න ඕනේ නැහැ. සූත්‍ර පිටකයේ තියෙනවත් එහෙමයි. සූත්‍ර පිටකයේ තියෙන මහා ගැඹුරු තේරුම් ගන්න බැරි මහා බර වචන වලින් තියෙන ඒවා යමෙක් තේරුම් ගන්නේ නම් ඒක ඉතාම වටිනවා. හරිද? ඉතාම වටිනවා. නමුත් ඒවා නැතිව නැතිව පමණින් ධර්මයේ තේරුම් ගන්න බැරි වෙන්නේ අවබෝධ කරගන්න බැරි වෙන්නේ නැහැ. අවබෝධ කළ යුතු තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයයි. මේක දුකයි කියන හැඟීම අපේ තුල නිබඳව ආවොත් අපි මෙහි ඇලෙන්නේ නැහැ. උපාදාන වෙලා තියෙන ටික නැති කරගන්නයි ඕන. ඉතින් මේ එන්නේ ඒ සඳහා කළ යුතු දේ අපිට හිතනවා මේක බොහොම සරලයි කියලා. සරණ වුණාට මම අහනවා එක මාසයක් උත්සාහ කරන්න මේක කරන්නේ නැහැ අපේ පින්වත් අය. හරිද? මේක කරන්නේ මේක කරන්න කැමති නැහැ. එතනමයි ප්‍රශ්නේ. ආන්ගේ කළ යුතු දේවල් කරන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ නෙමෙයි. නේද? දුක මේක දුකයි කියලා මානසික මානසිකාර කරන්න කියනවා. එතකොට මොනවද දුකයි කියලා කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛං මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පියෙහි විප්‍රයෝගෝ අපිහි සම්පයෝගෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉතින් මේක මෙනෙහි කරේ නැත්තම් ඉතින් ඔය ඉස්සෙල්ලාම දුක් මොනවද කියලා මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට සමුදය කියන්නේ මොකද්ද? මේකට හේතුව මොකද්ද කියලා මෙනෙහි කරන්න ඕනේ. හරිද? ඒකේ නැති කිරීම මෙනෙහි කරන්න ඕනේ. නැති කරන මාර්ගය මෙනෙහි කරන්න ඕනේ. ඔන්න ඔය හතර මෙනෙහි කරන ආකාරය ගැන මෙතන ඉඳලා ධර්ම දේශනා කීපයක් අපි සාකච්ඡා කරමු නේද? මොකද මේ කරන්නේ හරිද මේක කරන්නේ මේක කියන කන ගමන් පුළුවන් නාන ගමන් පුළුවන් ඉඳ ගන්න ගමන් පුළුවන් උයන ගමන් පුළුවන් පොල් ගන්න ගමන් පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි හිතෙන්නේ. නමුත් පොල් ගාන ගමන් නාන ගමන් කන ගමන් බොන ගමන් මේක මානසිකාර වෙන්න ඕනේ. මානසිකාර වෙන්න නම් මොකද කරන්න ඕනේ? පැත්තකටලා ඉඳගෙන කාලයක් අරගෙන ඒ මනස සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. මනස සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. හොඳයි. අපි එක උදාහරණයක් විතරක් ගමු මම හිතන්නේ මේක මම ඊට කලින් කියලා තියෙනවා නමුත් කමක් නැහැ. මේ බලන්න. ජාතිපි දුක්ඛ කියලා කිව්වහම නේද? ජාතික දුක්ඛා කියලා කිව්වහම මේ ඉපදීමේ දුක නේද? එතකොට මේ ඉපදීමේ දුක කියන එක පිළිබඳව ඇත්තටම ඉපදීම දුකයිද කියලා බලන්න. ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති ආදි වශයෙන් තියෙනවා මෙන්න මේ මේකේ මේ ජාතිය ජාති ඉපදීම කියන එක ආයතනම් පාතු භාවෝ මේ විදිහට තියෙනවා. මේ ආයතනයන්හි ලාභයක් ලැබෙන ආයතනයන්හි පහළ වීමක් සිද්ධ වුණා නම් එතකොට මේ පංච ප්‍රාදානස්කන්ධය හට ගැනීමක් මේ ස්ථානයේ සිද්ධ වුණා නම් නැවත වාරයක් අන්න ඒකට කියනවා උපත කියලා. එතකොට මෙන්න මේ ඉපදීම සැපක්ද දුකක්ද කියලා හොත් ඔක්කොමලා කියනවා ඉපදීම දුකක් කියලා. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හින්දා අපි කියන ඉදීම දුකක් කියලා. එතකොට ඒ ඒ සත්වනිකායේ ඇතිවෙන මේ ඉදීමටයි ඒ ඒ සත්වනිකායන් වල උපදින ඇතිවෙන පහළවීමට කියනවා ඉදීම කියලා. දැන් අපේ సంతාණයට යම් ඉදීමක් දකිනකොට අරමුණු වෙනකොට ඔන්න මේ සත්වනිකායේ යම්කිසි කෙනෙක් යාතේසං තේසං සත්තානං තම්හි තම්හි සත්වනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බන්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ මේ විදිහට මේ දේශනා කරලා තියෙන දේ අපි දකිනවා පින්වත්නි මුණුපුරාගේ ඉදීම දැක්කද නැද්ද ඒ කියන්නේ මුණුපුරෙක් පහළ වෙන්න යනවා කියලා දකිනවා. දරුවෙක් පහළ වෙන්න යනවා කියලා දකිනවා. හ්ම් සත්වයේගේ ඒ ඒ සත්වනිකායේ ඒ ඒ සත්වයන්ගේ පහළවීම සිද්ධ වෙන බව දැකලා තියෙනවද නැද්ද? හ්ම් අපේ ගෙදර ඉන්නවා නම් එළදෙනා එයා ගැබ්බර වෙලා නම් අපි දන්නවා අන්න ඒ සත්වනිකායේ සත්වයෙක් පහළ වෙන්න යනවා ආයතන කන්දහනම් පාතු බව ආයතනම් පටිලාභෝ මේ විදිහට අපි දකිනවා මේක ඔය වචන වලින් දන්නේ නැතුනාට දකිනවා එතකොට මේ වෙලාවල් වල මහා දුක් ගොඩක් පහළ වෙනවා කියලා එහෙම හැඟීමක් තියෙනවද දන්නේ අපිට එහෙම සංඥාවක් තියෙනවද දන්නේ නැහැ දරුවෙක් ඉපදිනවා කියලා කියනකොට අපිට දරුවෙක් දකින්නකොට ඉපදිච්ච ගමන් දරුවෙක් දකින්න නැත්නම් ඉපදුනා කියලා ආරංචි වෙනකොට ඉපදිනවා කියලා දැනගන්නකොට නැත්නම් මේ වෙලාවේ ඉපදීම කියන එක අරමුණු වෙනකොට දරුවෙක්ගේ ඉපදීම කියලා හිතන්නකෝ මහා දුක් ගොඩක් කියලා අදහසක් එහෙම එනවද දන්නේ නැහැ. දුක් ගොඩක පහළ වීමක් වුණා කියලා. නේද? එතකොට අපිට ඒ වගේ අදහසක් එනවද කියලා අපි සාකච්ඡා කරගන්න ඕනේ. ඒ වගේ අදහසක් එන විදිහට සකස් කරගන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ කියලා බලන්න. හරි? දරුවේ පිළිසිඳ ගත්තා කියලා කියනකොට ඇත්තටම එතන පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් සිද්ධ වෙන සිද්ධිය පොඩ්ඩක් මතක් කරගන්න. ඒ සිද්ධිය අපි දන්න විදිහට මතක් කරලා බලන්න. නේද? ඉපදෙනකොටම ඇත්තටම ආයතනයන්ගේ හට ගැනීමක් නැහැ. ඉපදෙලා ටික දවසකින් මොකද වෙන්නේ? ආයතනයන් පහළ වෙනවා. ආයතනයන් පහළ වෙනකොට මොකද වෙන්නේ? ඒ පහළ වෙන ආයතනයන් කොහේ හරි තැනක පහළ වෙනවා නම් සලායතන පච්චය පස්සෝ. පස්ස පච්චය වේදනා. නේද? ඇත්ත தත්ත්වය ඒක එන වේදනාව හට ගන්නවා. දැන් හොඳටම ඩාඩි දාන වෙලාවක් හිතලා බලන්න. ඒක සැපද දුකද? ඒක දුකක්. නේද? එතකොට ඩාඩියටත් වැඩිය උණුසුම්, ඩාඩියටත් වැඩිය ඝනකම්, ඩාඩියටත් වැඩිය සෙවල, ඩාඩියටත් වැඩිය ගඳ ද්‍රාවණයක හරියට නිකන් කුණු වෙච්ච ගඳ ගහන ඔය තියෙන්නේ මේ මේ වතුර පල්ලෙච්ච වලවල් තියෙන නිකන් කොළ පාට නිකන් උකුලට වගේ තියෙන්නේ අන්න ඒ වගේ වලක බහැලා ඉඳුනොත් කැමතිද? කැමතිද? ඒ ඒ මොඩල් එක කැකහැරිලා තියෙන අපි තුමු පායන පැත්තක කැකහැරිලා තියෙන්නේ දැස්සම රස්නේ. එහෙම එක බහැලා ඉඳ කියනවා මට මොකක් හරි හුස්ම ගන්න ක්‍රමයක් හදලා දීලා මාව බස්සලා තියෙනවා නිකන් නේ දවස් 280 ගාණක්. සැපද දුකද? දුකක්ද මහා දුකක්ද? මහා දුකක්. හරිද? එහෙනම් මව් ගර්භය කියලා කියන්නේ එහෙම තැනක්ද නැද්ද? නේද? එහෙනම් අනන්ත අප්‍රමාණ දුක් විඳින තැනක් එතන. ඒ වගේ ද්‍රාවණයක බහැරෙන මෙයාට ආයතනයන් පහළ වුණාට පස්සේ මෙයා දඟලනවා දැකලා තියෙන්නේ දන්නවන්නේ දඟලනවානේ. එහෙනම් මෙයාට හොඳට දැනෙන ඇතුලේ தත්ත්වය මොකද්ද කියලා. ඉතින් මම මේ බොරු කියනවාද කියලා බලන්න. හ්ම්. ඒ වගේ ද්‍රාවණයක්ද නැද්ද ගර්භාෂ තරලය කියන්නේ? ඒක උකු එකක්. නේද? ඒක ගඳ එකක්. ඒක සෙවල එකක්. නේද? ඒක ඊටාම රස්න එකක්. ඒක අප්‍රසන්න එකක්. එහෙනම් බොහොම ලොකු දුකක් ඇතන තියෙනවා. ඊළඟට අම්මා පල්ලෙහා පැත්තට හැරිලා ඉන්නකොට තොටිල්ලක් වගේ තියෙනවා. අම්මා උඩුබලිය අතට හැරෙනොත් කටු ගොඩක් උඩ හිටිනවද නැද්ද ළමයාව? නේද? දැන් බලන්න අපි ඇඳක නිදා ගන්නකොට ඇඳේ පොළු වෙනවනේ. කැමතිද? නේද? අපිට සැප නැතුව නේද? එහෙම මෙහෙම ඇනෙනවනම් එක එක ඒවා කැමති නෑ. ඊළඟට මේ ළමයාගේ කන් දෙකට පොඩ්ඩක් හිතලා බලන්න. නේද? මේ ශරීරේ මේ චූටි කම්පෙති දෙක අපේ මෙතන තියෙන චූටි කම්පෙති දෙක වහගෙන ටිකක් වෙලා ඉන්නකොට පුදුමාකාර ශබ්ද වර්ගයක් මේ ලෝකේ තියෙනවා. ද්‍රව මාධ්‍යයේදී මේ වායු මාධ්‍යයට වැඩිය ශබ්දය වැඩි. එහෙනම් මේ ශරීරයේ තියෙන වාතයේ උඩට එනකොට ගොරෝස් ගන්න ශබ්ද, හෘද වස්තුවේ ශබ්දයේ හුස්ම ගන්නකොට එන ශබ්ද, තව දඩින් පිටින් දඩින් පිටින් ගාලා මේකේ තියෙන ඔක්කොම ශබ්ද නේද? හින්දා දුක් වේදනා හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නොත් නේ අම්මා වුණ වතුර බිව්වොත් නේද අපිට නේද බොහොම රසණයක් දැනෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි අම්මා සැර දෙයක් කෑවොත් මොකද දරුවාගේ ලේ වලින් අම්මගේ ලේ වලින් තමයි දරුවා ජීවත් වෙන්නේ. නමුත් අම්මාගේ අම්මා සැර දෙයක් අගුණ දෙයක් කෑවොත් එහෙම එයාට ඒ සැරගතිය, අගුණ ගතිය අපිට තියෙන සමාදසර අපහසුකම් තියෙන එක එක කාලා නේද? ආන් ඒ ඒ ගතිය එයාටත් තියෙනවා. ඒත් විදේශ රටවල අම්මලා සමහර අම්මලා ඉන්නවා මත්පැන් බොනවා. එහෙම කරොත් එහෙනම් මෙයාට මොකද වෙන්නේ? එයාටත් මත් වෙන ගතිය එනවා. එතකොට ඒ විදිහට ඊටාත්ම ලොකු දුකක් විඳින අම්මා දිව්වත් කැස්සෙනවා. නේද? අම්මා මෙහෙම පොඩි වෙන්න ඉඳගත්තොත් හිර වෙනවා. ඉතින් මේ වගේ අර වගේ තරලයක බැහැගෙන මේ වගේ දිගින් දිගට දිගින් දිගට දුක් විඳින්මින් ඉන්න කෙනෙක් තමයි මේ අතුලාන්තයේ ඇතුලේ ඉන්න. ඒ මදිවට එන්න එන්න එන්න එන්න යාව ලොකු වෙනවා. එන්න එන්න ඉඩමදි වෙනවා. නේද? මේ විදිහට ඉන්න කෙනෙක් ඔන්න අන්තිමට මොකද වෙන්නේ ඊට පස්සේ? තව බොහෝ දේවල් අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මම කෙටියෙන් මතක් කරන්නේ ඊළඟට මොකද කරන්නේ ඉන්න බැරි වෙනවා කකුල් දෙකෙන් තද කර කර ඔළුවෙන් අයින්ට පටන් ගන්නවා නේද කකුල් දෙකෙන් තද කර කර ඔළුවෙන් එක දිගට අයින්ට පටන් ගන්නකොට කියනවා අම්මට ප්‍රසූත වේදනා හටගත්තාය කියලා මේ විදිහට ඇනලා ඇනලා අර උඩ පැත්තේ ඉන්න ළමයා පල්ලෙහා පැත්තට හැරෙනකම්ම අයින්නවා ඇනලා එක වෙලාවක අහම්බෙන් මොකද ආය දැනගෙන එන ගමනක් නේද අහම්බෙන් ගර්භාෂ නාලයේ ඔළුව හිර වෙනවා ආපහු ගන්න බැරි වෙනවා ඒ බැරි වෙනකොට උරහිස් පළල්නේට වැඩිය නේද? දැන් අම්මා උත්සාහ කරන්න ඕනේ. හරියට නිකන් ශරීරයේ උඩින් තෙරපීමක් ඇති කරන්න ඕනේ. වැසිකිලි කැසිකිලි වලට ගියා වගේ. එතකොට මේ තෙරපීමත් එක්ක මොකද වෙන්නේ? අසුචි පිට වෙනවා. මුත්‍රා පිට වෙනවා. නේද? හැම ඉරාගෙන ලේ විදගෙන අර කුණු ලේ ගොඩක් නැද නේද මේ දරුවා ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් මේ තිරිසන් සත්තුත් එහෙමද නැද්ද? මේ සැපද? ඉතින් මොකද කියන්නේ? නේද? හ්ම් තවත් 280 ගාන සැප විඳලා දෙන්නේ. එහෙනම් පිළිසිඳ ගත්තා දරුවෙක් කියලා දැනගන්නකොට ඇත්තටම අපේ සිත්වල පහළ වෙනවා නම් මේ දැන් ඉතින් දවස් 200 ගානක් ඉඳපෑ මේ මිනිස්සයා මේක අස්සේ මහා දුකක් විඳගෙන කියලා අදහස එන්න ඕනද නැද්ද නේද අප්‍රිකා ගහ ප්‍රීති වෙන්න ඕනේ කවුරුහරි දුකට වැටුනහම කවුරු හරි දුකකටපත් වෙනම අපුලික ගහ ප්‍රීති වෙන්න දෝනේ. නෑ නේද? තවත් දුක් ගුලියක් පහළ වෙලා. නේද? එහෙමද නැද්ද? ඊට පස්සේ මේ උත්පත්තියත් එක්ක එතනින් එහාට මොකද වෙන්නේ? අර මේ හුලං වදිනකොට ඉස්සෙල්ලාම අර ශරීරයේ ද්‍රව තරලයක් එක්ක තිබ්බ ශරීරේ හුලං වදිනකොට පින්නත් නේ තෙල් කටාරමක දාලා බදිනවා වගේ එයාලා පිච්චෙන දැන් අපිට අර අර දිය දිය පට්ටයක් ඇවිල්ලා කැඩුනහම තියෙන්නේ අන්න ඒ වගේ සෑහෙන වෙලාවක ඒකයි ළමයි කඩාගෙන මෙන්නේ නැත්නම් අර අර ගර්භාෂයෙන් එළියට එනකොට අඬන්නේ මොකද? නේද? ගර්භාෂයෙන් එළියට එනකොට ඉතින් සනීපයක් වෙන්න එපා එහෙනම්. එහෙනම් ඔච්චර කෑ ගහන්නේ ඒකයි. කෑ ගහන යාට මේ ලෝකෙට ඇවිල්ලා මේ ලෝකයේ මේ හුලං වදිනකොට ඊටාම ලොකු වේදනාවක් දැනෙනවා කියලා කියනවා. ඉතින් සමහරවල් ළමයි ආරං ගිහලා එහෙම ටැප් එකට අල්ලලා හොදනවා. එතකොටත් එහෙමයි අධිකතර වේදනාවක් ඇති වෙනවා. ඒ වරන්ද ඒ సంతානයේ කිසි දෙයක් දන්නේ නැහැ. කොහේ ආවද දන්නේ නැහැ මොනවා වුණාද දන්නේ නැහැ මොනවා කරයිද දන්නේ නැහැ කවුද මේ කියලා දන්නේ නැහැ හොඳ අයද දන්නේ නැහැ නරක අයද දන්නේ නැහැ නේද එතන ඉඳන් ඒ වැටිච්ච තැන ඉඳ වෙනවද නැද්ද හරක් පැටියටත් එහෙමද නැද්ද වැටිච්ච තැන ඉඳ වෙනවද නැද්ද නේද එතකොට හැම සත්වයකටම ඔන්න ඔය වගේ ස්වභාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියනවානේ අන්න ඒක මානසිකරණීය ධර්මයක්ද අමනසිකරණීය ධර්මයක්ද ඒක අපි මෙනෙහි කළ යුතු ධර්මයක්ද නොමෙනෙහි කළ යුතු ධර්මයක්ද? දැන් මම මේ අතංගෙ මෙහෙම අහන්නම්. ඔය ටික කියනකොට නේද? මගේ තණ්හාව නැති වුණොත් මගේ තණ්හාව නැති වුණේ නැත්තම් කුමන තණ්හාවක්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණහා, ස්පර්ශ තණ්හා, ධම්ම තණහා. මේ රූප බැලීමේ තණ්හාව. ඒ කියන්නේ මට තව බලන්න ඕනේ. මට තව මේ ලෝකේ බලන්න ඕනේ. මට තව අහන්න ඕනේ. තව විඳින්න ඕනේ කියලා ඇතුළෙන්ම එන තව කන්න ඕනේ තව කන වයසට යන්න යන්න යන්න යන්න බලන්නකො දැන් අවුරුදු ගාණක් කාලා තියෙන හින්දා නේද වයසට යන්න යන්න වයසට යන්න යන්න කෑම ගැන තියෙන ආසාව අඩු වෙනවා නේද කට්ටියට නේද අපේ ගෙවල් වල ඉන්න වයසක අය කෑමට පස්සේ පන්නන්නෙම නෑ නේද නෑ නෑ වයසට යනකොට කෑම පස්සේ පන්නන්නත් වැඩි කාලයක් කාලානේ තියෙන්නේ ඒක අඩු වෙලා තියෙන්නේ දරුවෝ ගැන තියෙන දේක දැන් දරුවාව මම දැන් අවුරුදු 40ක් දැකලා තියෙනවා කියලා නේද දැන් ඇති එහෙනම් මට දැන් ඇති දැන් ඉතින් ආයෙ වැඩි දකින්න ඕනේ නැහැ කියලා එහෙම දැකීමේ ආසාව එහෙම අඩුයි නේද දරුවෝ ගැන වයසට ගියාම හරි අඩුයි නේද ඊටමත් එහෙම මම දැන් අවුරුදු 40ක් මේ ඊඩම පාවිච්චි කරා මේ ගෙවල් පාවිච්චි කරා ඒකද මේ ඊඩම වැටෙන පොල් ගැන එහෙම කිසි වැඩි මේ එකක් නැහැ හරි හොඳයි අපේ කට්ටියට අඩු වෙලා ඒවා නේද අන්න ඒ අඩුවීම සිද්ධ වෙලා නැති හින්දා මරණාසන්න මොහොත වෙනකොටත් මොකද වෙන්නේ? තව බලන්න ඕනේ, තව අහන්න ඕනේ, තව විඳින්න ඕනේ කියලා අතුලාන්ත ආන් ඒකයි තණ්හා වෙන මොකක්වත් නෙවෙයි. හැන්දෑවක නිකන් ඉඳගෙන බලන්න පොඩ්ඩක් පොඩ්ඩක් කොච්චර තණ්හාවක් මට තියෙනවද පින්නත් නේ මේ ලෝකෙ මොන දේවල් දිනාගත්තත් ඇති වැඩක් වෙන්නේ නැහැ. හරිද? මොන දේවල් දිනාගත්තත් ඇති වැඩක් වෙන්නේ නැහැ මේ ලෝකේ හැමදේම දාලා යන්න වෙනවා. තණ්හාව අයින් කරගත්තොත් විතරයි ජයග්‍රහණයක් ලැබුවා වෙන්නේ. ඒකෙන්ද දැඩිව පෙළ ගහන්න ඕනේ. හරිද මම හැමදාම අහනවා. තනි වෙලාද නැද්ද ඉන්නේ? තනි වෙලාද නැද්ද? ඔය වෙන කාටවත් අපිට පිහිට වෙන්න පුළුවන්කමක් නැත්තේ. නෑ තනි වෙච්ච මට ඇයි තනි වෙලා කියන්නේ වෙන කාටවත් පිහිට වෙන්න බෑ පින්නත් නේ එහෙම. හරිද මේ මේ සංස්කාරයට පිළිසරණක් සංස්කාරයෙන් පිළිසරණක් නෑ කියලා මම කලින්ම කිව්වා. ඉතින් ඒකින්ද තනි වෙලා ගෙවන මේ ජීවිතේ තනිකම තේරුම් ගන්න ඕනේ. මේ තනි වෙච්ච මට අන්තිමට තනියම ගොමුගුලි කරගන්න උනොත් නේද මේ දුක් විඳ අම්මා මේ දුක් විඳ තාත්තා අන්න ගොමුගුලිය කරකවනවා මංවත් ඒ ගොමුගුලිය ගිහින් දෙන්නම් කියලා උදව් කරන්න කවුරුවත් නැහැ හරි කවුරක්වත් නැහැ ගොමුකුරු මිනිහාලා ඉපදුනාට පස්සේ ආයෙ කරන් දෙයක් නැහැ ඉතින් ඒකින්ද තමන්ගේ தත්ත්වය තේරුම් ගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එක හිතෙන තණ්හාව අයින් කරගන්න ඔන්න ඔය තේරුම් ගැනීම වටන දුක මෙනෙහි කරන්න ඕනේ. දුක මෙනෙහි කරනකොට පින්නත් අපිට ළමයෙක් ඉපදෙන්න ඉන්නවා දැක්කහම, හරකෙක් ඉපදෙන්න ඉන්නවා දැක්කහම, යම් යම් තැන්වල සත්‍යයන්ගේ පහළවීම දැක්කහම, හූණු පිටරයක් හරි දැක්කහම, බලන්න අර හූණාගේ සමහරලාට වහලේ ඉන්න හූණාගේ බඩේ පිටර පේන්න තියෙනවා. නේද? අපිට ඇති වෙනවද අදහසක්? නේද? දැන් ඉතින් ওই කට්ටියගේ පිටරෙන් එළියට ඇවිල්ලා. එතන ඉඳන් මොන තරම් දුකක් විඳින්න තියෙනවද කියලා හැමදාම අර බිත්තියේ එලිලා දැන් සතෙක් වහයි දැන් සතෙක් වහයි දැන් සතෙක් වහයි කියලා. අපි ලයිට් නිමලා ගියොත් යන්න කාලයක් බඩගින්නේ. නේද? ලයිට් එකට එන සතු ටික තමයි අල්ලගන්නේ. ඒ හරිය ලයිට් නිමලා දවස් ගාණක් කොහේ හරි ගිහිල්ලා හිටියොත් එයාගේ ආහාර ප්‍රශ්න එනවා තදින්ම. නේද? මොන දුකක්ද මේ විඳින්නේ? ඒ ඒ ඒත් මොකද්ද? ආයතනයන්හි පහළ වීමක්. ආයතන පහළ වෙලා. එයාට හොඳට තේරෙනවා රිදෙනවා එයාට. නේද? එයා හොඳට දන්න උපක්‍රමශීලීව ගිහිල්ලා සතෙක් අල්ලගන්න. ඒතර මාව හුණෙක් වෙන්න ඉඩ කඩක් තියෙනවා. එයාට ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාහයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. ඒ ශරීරයට පහස් දැනෙනවා. නේද? ඉතින් මනසකුත් තියෙන පුංචියට. නැත්තම් කොහොමද උපක්‍රමශීලීව හෙල්ලෙන්නේ නැතුව ඉන්නව ගල් ගෙඩියක් වගේ. නේද? ඈ ළඟට නිකන් හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. නැත්තම් අල්ලගන්න බෑ කියලා දන්නවා. එහෙනම් උපක්‍රමයේ දෙන ස්වභාවයකුත් තියෙනවා මං වගේමයි. පොඩ්ඩ හෙදෙන්නේ ওই පැත්ත යනවා මාව. ඉතින් අන්න ඒ එක එක තැන්වල ඉදීම ඉදීම මහා දුකක් බව තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් අපිට අර කලින් මම කියවනේ ජාතික දුක්ඛ කියලා ඉදීම දුකක් කියලා එක එක එක එක එතකොට අපි නිකමට දැන් මේ ඉදීමේදී මනුෂ ගර්භාෂයක ඉපදිච්ච කෙනාගේ තියෙන පීඩනය මෙනෙහි කරා. දැන් මොකද හිතෙන්නේ? ආයතනයේ දවස් 200 දවස් 280 ගාණක් මේ ලෑස්තිද අපි මේ කොහරි නේද gediyak වෙලා උපදින්න බඩේ බඩයක් බඩක් ඇතුලේ gediyak වෙලා උපදින්න ලෑස්තිද අපි? ඉතින් ඒකින්ද අන්න ඒ தත්ත්වය තේරුම් ගන්න ඒක මෙනෙහි කරන්න ඕනේ. දැන් මම අවසාන වශයෙන් කියන්නේ දැන් මොකද හිතෙන්නේ ඉපදීම ගැන? අම්මෝ පුළුවන් ද අම්මෝ බෑ කියලා හිතෙන්නේ. ආයතරයක් ඉපදෙමුද කියලා හෙවොත් මොකද කියන්නේ? නේද මොකද හිතෙන්නේ? තණ්හාවේ තරමට හිතෙන්නේ නෑ කමන්නේ එහෙම දුක් විඳගෙන දවස් 280 ගානක් කොහොමද දුක් විඳගෙන එළියට එනවා කියලා හිතෙන්නේ නෑ අපිට එහෙම හිතෙන්න ඕනේ නෑ මේක නම් හරියන්නේ නෑ කියලා දැඩිව දැනෙන්න ඕන කුමන සත්වනිකායක පහළ වුණත් කුමන ආකාරයේ ආයතනයක මා පහළ වුණත් මම මහා දුක එදිනවා මේ දුක කෙලවර වෙන්නේ නෑ කියලා අපිට මේ ආසන්න ඉලක්කයක් තියෙනවා පින්නන්ද මගේ දුක් ඔක්කොම හරියයි කියලා මං හදා ගන්නවා ලබන අවුරුද්ද වෙනකොට ඔක්කොම හදා ගන්නවා ඊළඟ අවුරුද්ද වෙනකොට ඔක්කොම හදා ගන්නවා අවුරුදු 5ක් යනකොට මං ඉන්න කොසුවසේ ඉන්න හදා ගන්නවා කියලා අදහසක් තියෙනවද නැද්ද? සාමාන්‍ය අපිට මිරිගුවකට මිරිගුවක් හදා ගන්නවා වගේ විභාගයක පාස් කරපුවාම ඉවරයි විවාහ වුණාම ඔක්කොම හරි රසාවක් හොයාගත්තාම ඔක්කොම හරි දරුවෝ හදපුවාම ඔක්කොම හරි දරුවෝ ලොකු වුණාම ඔක්කොම හරි නේද ඉඩම මගේ නමට ලියාගත්තාම ඔක්කොම හරි වාහනයක් ගත්තාම ඔක්කොම හරි ගේ ගේ හදපුවාම ඔක්කොම හරි කිය කිය හිතාගෙන ඉන්න අපිට නේද එතනින් ඉවර වෙන්නේ නැහැ එහෙනම් මේ තණ්හාවේ අන්තිම කෙලවර ආයසරයක් හොයා තැනක උත්පත්ති ලැබීම. එහෙනම් අන්න ඒක දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න නම් මොකද කරන්න ඕනේ? දැන් දැන් මේ වෙලාවේ ඒක දැනෙනවද නැද්ද? ඉපදීම දුකක් කියලා දැනෙනවද නැද්ද? මගේ මනසේ ඇයි ඒක දැනෙන්නේ? දැන් මාත් එක්ක කතා කරන ගමන් අර මව ගර්භය ගැන මෙනෙහි කරාද නැද්ද? මෙනෙහි කරා නේද? මගේ හිත පැහැදිලිවම භාවනා කරන්න, නිවන් අරමුණු කරලා කටයුතු කරන්න මගේ හිත පැහැදිලිවම යොමු වෙන්න ඕනද නැද්ද? ඔය විදිහට දුක් ගැන මෙනෙහි කරොත් ඒක යොමු වෙනවද නැද්ද? යොමු වෙනවමද නැද්ද? යොමු වෙනවමද නැද්ද? යොමු වෙනවමයි. මං කියන හින්දාද කියන්නේ? නෑ. ආන් ඒ විදිහට නිර්වෘල් අපි ධර්මය තුල ධර්ම මාර්ගය හොයාගන්න ඕනේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරා දුක මෙනෙහි කරන්න කියලා. සමහර අයත් කියනවා මේවා මම මේක බාධාවක් වෙන හින්දා කියන්නේ ඒක කරන්න බාධාවක් වෙන. සමහර අය කියනවා ඔය වගේ දේවල් කරන්න ඕනේ. ඕවා පරමාර්ථයේ තියෙන දේවල් නෙවෙයි. ඕවා සම්මතයේ තියෙන දේවල්. ඔය ඔක්කොම මෙනෙහි කරන්න ඕනේ නැහැ නිවන් දකින්න කියනවා. නෑ පින්නත් මේ ඔක්කොම මෙනෙහි කිරීමේ අදහස අපේ හිත නිවනට තීව්‍ර කරලා යොමු කරවන්න ඕනේ. එහෙම තීව්‍ර කරලා යොමු කරපු මේ හිත හිතෙහි නිවන් දකින්න ඡන්දය උපදිනවා. ආන් මේ ඡන්දය හින්දා සමාධිය උපදිනවා. ඒ සමාධිය හින්දා වීරිය උපදිනවා. ඒ ඒ ඡන්දය හින්දා වීරිය උපදිනවා. ආන් ඒ විදිහට මේක ඉද්ධිපාදයක් දක්වා අරගෙන යන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින තරකාරය යන්න පුළුවන්. පංචකාම සම්පත්තියෙන් අයින් වෙන්න මගේම මානසික කාර්යය මම සකස් කරගන්න ඕනේ. ඒකින්ද ජාති දුක මෙනෙහි කරන්න ඕනේ. හරිද? අපි මේ දවස් ටිකේ චුට්ටක් තව විදිහට ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව වගේන මෙනෙහි කරන විදිහ සාකච්ඡා කරමු. හැබැයි අහගෙන නිකන් ඉන්න නෙවෙයි වෙලාවක් අරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඒකින්ද අද දවසේත් මේ පින්නන්ත අය තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා සකස් කරගත්ත ධර්ම දානමේ පුණ්‍ය කර්මය තමයි මේ බෙදලා දුන්නේ. මේ අයගේ දායකත්වයෙන්. ඉතින් මේ බණ ඇහිච්ච තැනක කොහේ හරි තැනක යම්කිසි කෙනෙක් ඇත තමයි මේ කියන්නේ මමත් මේ සංසාරගත කලකිරීම ඇති කරගන්න ඕනේ කියලා අදහසක් ඇති කරගෙන කොහේ හරි තැනක సంతානයක් මට වැරදිච්ච තැනක් තියෙනවා කියලා නිවැරදි කරගන්න ගන්න උත්සාහයක් ගන්න වාරයක් ගානේ මේ අත්තන්ට බොහෝම පිං සිද්ධ වෙනවා. ඒක නිසා මේ අත්වෙනින් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරගත්ත මේ අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.